දේශනාව පවත්වන දේශකයන්න් වහන්සේ කොහොල විජය මංගලාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රයිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද මකුළු දුවේ සිරි පියරතන නායක ස්වාමින්වයන් වහන්සේ Thank you. 1978 වර්ෂයේ පොසොන් පුර පසළොස්වක පොහොය දින පවත්වන ලද මෙම ධර්මානුශාසනාව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍ය උත්සවයේ නිමිති කරගෙන නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්න.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 මේ සූත්‍රය කියන්නේ අරුණව සූත්‍රය. සූත්‍ර පිටකේ සම්සගේ ඉදෙන සූත්‍රය. මේ සූත්‍රය ඉතාම වැදගත් කරුණු රාශියකින් පිරිසු දෙන සූත්‍ර ධර්ම මේ අම්මෝති සූත්‍රය බුදුරජාණන් වහන්සේලා දෙනමක් දේශනා කළා මේක අපේ බුදුහාමුදුරන්ට පෙර පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ ඉඳක් වැඩ හිටපු බව ප්‍රකාශ කරනවා එන් උපබුදුරජාණන් වහන්සේ තමක් නම තමයි සිත්ති කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සිත්ති කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අමනෝති සූත්‍රය උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අභිධිය කියන මහරහතන් වහන්සේ විසින් බ්‍රහ්ම ලෝකයේ ඉඳගෙන මේ දේශනාව කළා. අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ දේශනාවම සරත්වර ගෝතමනාරාමදී දේශනා කරවදන්. ඒ දේශනා කර වදාළේ සම්්‍යතම ප්‍රථම පුර ප්‍රතිපද දවසේ. ඒක අතුවා කියන්නේ කොහොමද? ඉදන් සුත්තං විසේ ඒක තුන්ක තත්ත්වමත් ප්‍රතිය කිසිම කිසිනා භගවතා කච්චිතං අන්නාතම්පන භගවා සබ්බං පස්සා පවත්වර ධම්මචක්කෝ තාවත්තිං සංසාය දේතවන්නේ නිරන්තෝ දුක්ඛ මූල මාස පුඤ්ඤමදිරසේ නිස්සු ආනන්දස්සානං අවිනවති සිත්තං පත්මකේසු ධම්මායියාසු අදහතේ මේ ප්‍රකාශනයි එන්පත් මේ අද දවසට නීති ප්‍රේක්ෂේතම ගලතනයන් කියලා මම කල්පනා කළා මේ ඒ සිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මෙසාවේදී මේ දේශනාව කළේ උන්වහන්සේගේ සම්මතයේ ඇතුළේ අර අභිධර්මයේ කියන මහරහතන් වහන්සේ ධම්මලෝකයට ඉඳගෙන ඒ දවසට මේ ඉන්දපාත වහින්ද විස්සංගයා සමග ආරාමයේ එළියට බහලා බුදුරජාණන් වහන්සේ සුපී බුදුරජාණන් වහන්සේ සද්දනපද රඟ වැඩම කරනවා දෘෂ්ටියෙන් සමා සාමර්ථයෙන් කළොත් තව ගවල් ගාන සුන්ද පාත්‍රයන්ගේ වෙලාවට තියෙනවා ඒ නිසා අභිඥාන්තකට කල්පනා කරලා පුළුවන් අභිඥා අපි හන් බ්‍රහ්ම ලෝකයකට බ්‍රහ්ම ලෝකයකට යන ඉතින් වේනාම්බුදේ සතුට වේනාම්බුදේ සතුට වහාම සම්පන්නාන් වෙලා ඉතින් බුදුදාන වහන්සේ यदि आप ब्रह्म लोक इन ब्रह्म लोकेत यदि हम तलिंत ब्रह्म राज या ब्रह्म पुरुष ध्रुव संतोष होना ध्रुव संतोष होना विद्वान आसनයක් තනෙවා අභිධිමාන් ග්‍රන්ථ ආසනයක් තනෙවා ඒ ආසනයේ මහන්සිලා වැඩෙන්න එහෙම වැඩෙන්නට පස්සේ අභිධිමාන් ග්‍රන්ථ කතා කරලා බුදුහාමුදුරේ කිසි බුදුරජාණන් වහන්සේ කිව්වා බදාලා අභිධි මේ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම පුරුෂට ධර්ම දේශනා කරන්නේ. ඉතින් අභිධිහාමුදුරේ බණ කියන්න පටන් ගත්තා. නමුත් ඒ බ්‍රහ්ම පුරුෂා කරනා ප්‍රතිචාරයක් ඇතිවෙනවා. එතනක් නෙවෙයි අභිධිහාමුදුරන්ට හෝමන් කරන්න පටන් ගත්තා. බුදුහාමුදුරේ එදෙන් දෙද්දී මේ ගෝලනම ගෝලනමස් මේ විදිහට බණ කියනවා කියලා අපහාස කරන්න පටන් ගත්තා. එතෙන්දී බුදුහාමුදුරේ කිසි බුදුහාමුදුරේ අභිධර්මහාමුදුරන්ට කතා කරලා කිව්වා අභිධු මේ බ්‍රහ්ම පුරුෂ දැන් ඔබට මේ විදිහට අවමන් කරනවා එන්න වඩා ඒකන්ත සංයෝගයේ තියෙන හැසිරෙත් ධර්ම දේශනා කරන්නේ ඉතින් අභිඥාන්ගේ ඉද්දි ප්‍රාත්‍යාරි පාන ඒ බ්‍රහ්ම ලෝකයේ සුදගෙන ධර්ම දේශනා කර තමන්ගේ ශරීරයේ තේන විදිහට එකපාරකට තේනවා ඒ බ්‍රහ්ම පිරිසට එතකොට ඒ නැති විදිහට ඒ විදිහට ධර්ම දේශනා කරනවා. එතකොට යත ශරීරේ ඒ නැති විදිහට උද ශරීරේ කොටස විතර තේන විදිහට ධර්ම දේශනා කරනවා. උද ශරීරේ උද කොටස ඒ නැහැ යත කොටස එන විදිහට ඒ විදිහට ධර්ම දේශනා කරනවා. वहां पुण्य लिए ನಿರಾಶೆ ಇಲ್ಲಿ ಮಳೆ ಇಟ್ಟುಕೊಟ್ಟಾಗ ಬ್ರಹ್ಮನು ಬ್ರಹ್ಮ ಬ್ರಹ್ಮ ಪುರುಷ ಆಯಿತು ವೇದೆಯ ಭೂಮಿತರೆ ಕಥವಾಗಲ್ಲ ಈ ಕ್ರಮದ ಮಹಂತೆ ಮಹತ್ಪುಣ್ಯ ಈ ಮಹಂತಿಗೆ ನೀವು ದೇಶನ ಆಶ್ಚರ್ಯ ಅದ್ಭುತ ಏನಬೇಕು ಇತಿ ಇಂದ್ರಜಾನ ಮಹಂತೆ ಅಭಿಜ್ಞಾನ ಅಂತ ಕಥಾ ಹಾಕಿದಲ್ಲ ಆ ಪದಾರನ್ನು මේ අභිමානුරෝධය සුතිඥාන්කට කතා කරලා ආනන්දන කලකාන්නේ මම දවසක් විස්මන් ජානන්ත මැද්දේ දුන්න මොන අධ්‍යයනයක් කියලා කියනවා. මට පුළුවන් බ්‍රහ්ම ලෝකයේ විතර ඉඳගෙන සහස්ත්‍රී ලෝක ධාතුවට ඔමින්ද මනසින් මගේ කටහඬ සහස්ත්‍රී ලෝක ධාතුවට ඔමින්ද කියන්න පුළුවන් කියලා මම කියලා කියනවා. දෙවි බුදුනාමතුලේ ඉස්මේ අබිදු අන්න මේ ඒකට වෙලාව තමයි. ඊට සිහිසු වෙලාවයි. දැන් ඒ විදිහට සමස්ත රෝග ධාතුවේ තරින්ද මනසෙන් දේ කියලා හිතා සිහි බුදුනාමතුලේ සදා. එතකොට මේ අභිධර්ම හාමුදුරුවෝ සමස්තී ලෝක ධාතුවට අර ඒ බ්‍රහ්ම ලෝකයේ ඉඳගෙන සමස්තී ලෝක ධාතුවට හඳ මනසු සමස්තී ලෝක ධාතුවට සමස්තී ලෝක ධාතුවට යන මොකක්ද ලෝක ධාතු 1000 ලෝක ධාතු 1000ට තැහෙන මෙතන මේ ලෝක ධාතු කියන්නේ සත්‍යවත් සත්‍යවල් 1000කට තැහෙන එක සත්‍යලක ලෝකයක් තියෙනවා මේක අසුරක් සිදුදෙන. ඒ සමස්ත ලෝක ධාතු ප්‍රධාන සත්‍යවල 1000. මේ අසුරන්නේ සත්‍යවල සාල ප්‍රමාණ සත්‍යවලට ඒ සත්‍යවල 1000 අතුලක් කොටසයි මේ සාස්ත්‍රී ලෝක ධාතු විරසන. ඉතින් මේ ආන්දුවේ ඉතලම නීල කසින සමා නීල කසින සමායදිලා ඒ යහපත් ලෝක ධාතු වල අන්ධකාරයේ තියෙන හැමතැනම මේ හැමතැනම අන්ධකාර කළා. එළිය තියෙන තැන් වල අන්ධකාර කළා. හෝදාත කසිනු. තව ආලෝක කසිනු සමාධින අන්ධකාර තැන් වල එළිය ඇති කළා. ඉතින් අන්ධකාරයේ තියෙනම ඒ ලෝක ධාතු වල නානා ප්‍රකාර දේවියෝ ආදී මේ සත්‍යෝ මිනිස්සුන් සුතුමෝ කියලා කියනවා. ඒකේ මිනිස්සුන් ආදී নানা ආකාර සත්‍ය. භාෂක සත්‍යලවල. මේ මොකද මේ අන්ධකාරය කියලා. ඒ සත්‍යයන්ට මහා ලොකු සත්‍යයක් මහා ලොකු බයක් වගේ පිටකන එතකොටම එන්නේ පසුව. මේ ආලෝකයේ භූමිය මොකද්ද කියලා අහනකොට අන්න ඒ නාම රූප තුනේ තුනේ අදිස්ථාන කළා. සංඝාමෘතේ එතකොට අන්න තෙරුන් වහන්සේ නමක් තෙරුන් වහන්සේ නමක් කියනවා. කියනවා ඒ ඉන්න සත්‍ය. කියනකොටම මේ ගාථා දේශනා කළා. මොකද්ද මේ ගාථා මා කලින් කියපු ආරහතෙන් තේමත්වේ ඉන්ද්‍රප්‍රබුද්ධ භාවනි භාගෙනි ගුණාසේ මච්චුනෝ තේනං නලාදාරං කුන්දරෝ ඒ ඉමස්න ධම්මෝ අපමත්තෝ විස්සති පහයදාති සංපාරං දුක්ඛ සංකං කරිස්සති ඉතින් ඔය ඥාත්මාදික ඒ ඒ ධර්මයේ දේශනා තමයි ඉන්නේ. දැන් මෙතන මම කියන්නේ තාස්ති ලෝක ධාතු. මේ ලෝක ධාතු දෙකෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා. තාස්ති ලෝක ධාතුව විතහස්ති මධ්‍යම මධ්‍යම ලෝක ධාතුව ඒ ඉස්මාස්ති මහා සාස්ති ලෝක ධාතුව කියලා. පරස්සී ලෝක ධාතු සීයේ සත්වලවන් 1000 1000ක් ඇති ලෝක ධාතු විසමස්සි මධ්‍යම ලෝක ධාතු කියන්නේ සත්වල දසලක්ෂයක් තිබෙන ලෝක ධාතුවයි විසමස්සි මහාතරස්සී ලෝක ධාතු කියන්නේ කෝටි ලක්ෂයක් සත්වලවන් තිබෙන ලෝක ධාතුවයි එනි මේ සාවකයන් මහන්සේලාට පුළුවන් උන්වහන්සේලාගේ ඉද්දි බල ප්‍රාතිහාරී පාණ්ඩ උපතනට ඉඳගෙන තහස් දහසක් ලෝක ධාතු අනහි දෙකට බෑ දහ ලක්ෂයක් කෝටි ලක්ෂයක් එහෙ ඒකක් කලවම් කරනවා බුදුරජාණන් වහන්සේට පමණ බුදුරජාණන් වහන්සේට පුළුවන්. මේ පුරා බුදුරජාණන් වහන්සේට පුළුවන්. හ්ම් හ්ම් විතස්ස මධ්‍යම ලෝක ධාතුව කියන මේක අර දානි වදිකලාම දාහ නදාන අර සමස්ති ලෝක ධාතුව කියපු දාහ දානින් වදිකලාම එන්නේ දසලක්ෂයයි ඒක තමයි ජාති ක්ෂේත්‍රය කියලා කියන්නේ ජාති ක්ෂේත්‍ර කියන අතින් බෞද්ධ බෝම කුරු යතිනා ඒ කියන්නේ අපේ බුදුරු බුදුරු මං කදේ පිළිසිඳ ගන්න කොට උපදින කොට මහාදීස්කමන කනකොට බුදු බුදු මහානන්ද බුදු මාගේ රබක කාරණා වලදී අවස්ථාවලදී ඒ සම්පාරණ ප්‍රමාණය තමයි ධාතු ක්ෂේත්‍රය ඒක දසලක්ෂය කියලා කියනවා. නමුත් මේ කලකෝපයේ තියෙන මේ ගැන සමහර මේ ගැන තරම් අපලෝභයක් තියෙන බව පේනවා. ඒ කොහොමද නිසා? විතරක්ති මනසාස්ති ලෝක ධාතු කියලා කියන්නේ කෝටි ලක්ෂයක් සත්වල. ඒකට කියන්නේ ආත්මාන්තේත්‍රය බුදුහාමුදුරන්ගේ ඒ පිළිත්තල රතන සූත්‍රාදී පිළිත්තල ආත්මාව ප්‍රතිපදවන්නා වූ විශාල ප්‍රදේශ තමයි සිතහස්සු මහා සාස්ත්‍රයේ ධාතු. ආත්මා ශාස්ත්‍ර. ඉතින් ඒකලා ධාතු ශාස්ත්‍රයේ කියන අර දතෝරක්ෂය ප්‍රමාණ වේද ධාතු මධ්‍යම ලෝක ධාතුවත් ඒ වගේම සිතහස්සු මහා සාස්ත්‍රයේ ධාතු කියන ආත්මා ශාස්ත්‍රයේ කියන එක සාතන් මහන්සේලාට සාතන් මහන්සේලාට විශේෂයෙන් නෑ. බුදුරජාණන් වහන්සේට ඒ ඕනම ලෝක ධාතුවකට උන්වහන්සේගේ බුද්ධි බලය පසුබිම්න්න පුළුවන්. මදින් පුළුවන්. විෂයක් සූත්‍රයේ වේතාවයක් ඒ විෂයක් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වාසේ එලෙස්ලාපු කෝටි ලක්ෂයක් සත්‍යවල් පමණක් නෙවෙයි මේ සත්‍යවල් රූප ධාතු අනන්තයි අප්‍රමාණයි ප්‍රවරත්න ප්‍රවරත්න මුස්ලිම් කියන කිසිම කෙනෙක් මේ හඳුන්වන්නේ කියන්න බෑ තමත් තනවත් නෙමෙයි අත්පලවත් ඉතින් ඒ නිසා ඒ ඒකට කියන්නේ දෙස්නාතු ඒ ඒ තෝතියස්යෙන් එහා අප්‍රමාණයි සත්‍යලයි නමතනම කියනවා ඒවා බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂයි. බුදුරජාණන් වහන්සේට පමණයි ඒ සත්‍යවල කරා වැඩිදෝ ඒ සත්‍යවල කොහොමද බණ කියන්නේ ඒ විදිහට ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දැන් අර අභිප්‍රේ මාන්දරේ අර බ්‍රහ්ම ලෝකෙ ඉඳගෙන දහසක් ලෝක ධාතු ප්‍රතිමහ පහසක් සත්‍යලට එන්නේ මේ ප්‍රාපුණු ආරම්භක මුස්ලිම්තුනාගේ මේ දේශනාව කළා. ඉතින් මේ දේශනාව අවසන් වුණාට පස්සේ සිසි බුදුරජාණන් වහන්සේ අභිදී හාමුදුරුවෝ එතන අන්තර්ධානයේ මොමතත් අනුවර්තී කියන නගරයට ගියා. නාතුනේ ලැබලා ඒ ඒ අනු ඒ පින්දපාත ලැබලා ගාල් ගාන වනගලා අවස්ථාව බුදුහාමුදුරුවෝ සංඝයාට කතා කළා ඒ සංඝයාගෙන් මේවා බුද්ධිමහන්සලා විහවා මහණෙනි අද මේ අභිධර්මයේ විශ්ව බ්‍රහ්ම ලෝකයේ ඉඳගෙන දේශනාවක් කළා ඒ දේශනාව උඹලට වුණාද උඹලා හියද ඒ කියන්නේ මහන්සලා කිව්වා අපි හියයි ස්වාමීන් අපි කොහොම අපට අහිනම් කොහොමද බලකන්නේ ඒ ආන්දරේ ඉලන් ඒ ආරබතන් කොන තනදී ඒ ආත්මද අපට මුන්නේ එතෙන්දි දෙන්නේ ඒක ඒ ඒ හදිසියේ නැහිලා තියෙනවා ඒ දේශනාව දහසක් ලෝක ධාතු වලට ඒ ලෝක ධාතු වල හිතේ සියලු සත්‍යයන් කියන බ්‍රහ්මාදී මිනිස්යන්ට සමදිනාසන එතන ඉඳගෙන ඒ කියන්නේ නම් මනවාදියක් නෙවෙයි මනසෙන් ඉඳගෙන මනස් කියනකොට ඒ ළඟ ඉන්න කාටත් ඒ ධර්ම දේශකයන් වහන්සේගේ බණ වෙනවා මනසෙ නිත දෙනවා අන්නේ වගේ අභිපුනාන්ගේ ධම්ම ලෝකින් දෙගෙන ඒ ක්‍රියාත්මක මනෝ දේශනා ඒ දහසක් පත්වල හිටපු සියල්ලන්ටම හරියටම මේ එතන ඉඳගෙන කියන්නාගේ එහෙම. ඒගොල්ලන්ගේ භාෂා අප්‍රමාණීය භාෂා කියලා දෙනම ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියන්නාගේ තේරුම ඒකට වුණා ඒ උපනකේ තේරුමක් ලැබෙනවා. මේක මහා ආශ්චර්ය පුදුම දේශනාව. ඉදි ප්‍රාතිහාර්ය බලයයි. උපනකේ ඒ නම් දුරත් එතන දෙන්නාගේ ඒගොල්ලන්ට තේරුම් dan sini sebelum itu nanti dia punya cinta yang ada di negeri itu sebelum itu nanti dia dia punya namun ada yang punya নানা ප්‍රකාර දේවල් දිහා බලනකොට පුදුමයක් නෑ. එnde එnde මේ කියන දේශනාවල් වල සත්‍යය හොඳටම වැටහෙනවා ඇති. දැන් මේ වාර්තා දෙක පොත කියනවා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අනාගත මුක්තිමත් නිවෙත් බුද්ධ ශාසනය විනාශ මුක්තිය කියන අලාදාරම කුංජෝ ඒකයි පළවෙනි දාසන මේක ලොකු අනාගතය ලොකු විදහානය හරියටම බොහොම තද සිත්පින්තකට දරුවන්ට බොහොම ඕනකම් තදින් කියන අවවාදයක් තියෙනවා. කඩේක මොකද බුදු සසුනේ वीर्य आरंभ कराओ कराओ इसमें नहीं लेते हैं यह करो निष्कम थे निष्कम ने वीर्य करो वीर्य थे पराक्रम वीर्य करो මාර්යාදී සේනාවඥාස කරව කොහොමද බට වලින් බට ගඳ වලින් ඒ භගවති බට කොළේ ඉන්න පුංචි තලක් අස්තිරාජයට ලොකු දෙයක් නෙමෙයි. ඒක අස්තිරාජී විනාශ කරනවා කියන එක දුක බං කියනවා. ඒ වගේ විනාශ කරන මාර්ගේනාව කොහොමද විනාශ කරන්නේ? ආරම්භ වීර්ය කරව. නිෂ්ක්‍රමන වීර්ය කරව. පරාක්‍රම වීර්ය කරව. දැන් මෙතන මේ වීර්ය වීර්ය කරව. වීර්ය කරලා මාර්ගයේ නාම ලෙස කරව. මාර්ගයේ නාම කියන රබ්බස් කියන නම වීර්ය කියන තේරුම් ගන්න මෙතන දෙන්න. ආරම්භ වීර්ය, නිෂ්ක්‍රමන වීර්ය, පරාක්‍රම වීර්ය. මේ මොකක්ද මේ වීර්ය කරන්නේ? බුද්ධ ශාසනයෙහි බුද්ධ සත්‍යයේ වීර්ය කරව. බුදු සසුන කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ සාස්ත්‍රයේ බුද්ධාසනය. ඒක බුදුරජාණන් වහන්සේගේ සාස්ත්‍රයේ සිදුවහම ඒක කොටස් තුනකට බෙදෙන බව බෞද්ධ සමාජයෙන් දන්නවා. පරිආස්තු සාසනය ප්‍රතිපත්ති සාසනය ප්‍රතිවේද සාසනය කියලා. එනිසා ආර්ය ශාසනය කියන්නේ බුදු ආ බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒක පිළිකල යුතු ධර්ම කොටසක්. ඒක තමයි දැන් දෙලකම් කරන්නේ කියනකොට ඒක පොත් ඉස්සෙල්ලා පාඩම් කරලා ඒක පොත් වලින් ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේ මේ මේ ශාසනයේ මුල ශාසනයේ ප්‍රතිපත්තිය හොඳට දැනගන්න ඒ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ඒ පුහුණු කරන්න ඕනේ. ඒක අභිධර්ම විනය කියලා දැන් කොටස් තුනකට තියෙන්නේ ඒ ඒ ධර්ම තමයි. ඒවා හිතට ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ඒක තමයි පරිආස්ථාස. ප්‍රතිපත්ති සාසනය ඒ ඒ බුද්ධ ශාසනය ගන්න ප්‍රතිවේදය නවලෝකෝත්තර ධර්ම නැත්නම් බුද්ධ ආගමේ සාරය ලබා ගැනීම පිණිස යායුතු මාර්ගය ප්‍රතිපත්ති කියලා කියනවා ඒකට ප්‍රතිපත්ති සාසනය කියනවා බෝධිනාත පාදං සබ්බ පාපස්සතරණං නාදී දාත්මාව ඒ සබ්බ පාපස්සතරණං නාදී දාත්මාව කියන්නේ ප්‍රතිපත්ති සාසනය ඉරියත් මගයි පරියාප්තිය ප්‍රතිපත්තියට ප්‍රතිපත්තිය ප්‍රතිවේදයකට හේතු වෙනවා මේ තුනම එකට බෙදලා තියෙනවා එතකොට විද්‍යා විද්‍යාසන මනසින් කියන්නේ මොකද්ද ඊළඟට අපි කල්පනා කරලා බලමු විද්‍යාසන මහා වෘක්ෂයක් හැටියට ගත්තොත් මහා ගහක් මනසින් කියන්නේ මොකක්ද ගහේ ප්‍රතිය ප්‍රතිදාරක අතිද ගලද ප්‍රයද මලද නිල්ද දෙදිද මොනවාද අරසු ඒ කිසිවක් මේ ඒ ගහේ අරතිය ඒ වෘක්ෂයේ අරතිය අරතිය නම් ඒකේ මොනම එකක් යම් කෙනෙක් ගහක අරතියෙන් දෙවන් පාගන්න ඒක ගන්නවා අතු කඩා ගන්නවා දළු කඩා ගන්නවා කොළ කඩා ගන්නවා මල් කඩා ගන්නවා සුළු සුළු මුල් කඩා ගන්නවා දෙවි කඩා ගන්නවා එතකොට ඒ ඇත්ත ගත්ත දෙවිගේ අරතිය ඒ ඇත්ත ඒ ගහේ අරතිය ගත්තේ නැහැ ඒ වගේම බුද්ධ ශාසනයේ ගමේ අරස්ව කියලා කියන්නේ අකුප්පාත්‍රේතෝ මුක්ති. ඔන්නෝක. ඕකයි බුද්ධ ශාසනයේ අරස්ව. බුද්ධ ශාසනයේ අරස්ව නම් අකුප්පාත්‍රේතෝ මුක්ති කියලා කියන්නේ. ඒ කියන්නේ සීලය සමාධිය එතකොට භාවනා ඥාන පංචාභිඥා ආදී ඒවවත් බුද්ධ ශාසනය අවශ්‍ය වෙනවා බුද්ධ ශාසනය අවශ්‍ය නම් අකුප්පා චේතෝ මුක්ති අතු අතු අකුප්පා චේතෝ මුක්ති කියන්නේ සහත් ඵලයයි ඒක නෛදම් බ්‍රහ්මචර්යං වාද සත්කාර ශ්ලෝකාන් සංසං न සීල සම්පදාන සංසං न සමාධි සම්පදාන සංසං न ඥාන දර්ශනානි සංසං යාචකෝ අයං විස්සේ අකුප්පා හේතේ මුක්ති ඒකදස්සිනිදං විස්සලේ බ්‍රහ්මචර්යං උච්චති ඒතං සාරං ඒතං පරියෝසං උද්ග්‍රජානං වහන්සේ වචන එතකොට රහත් ඵලයේ තමයි අවසාන සතරතු ඒ සඳහා තමයි ප්‍රතිපත්ති කරන්නේ සීල සමාධි ප්‍රඥා ඒවා අධිචිත්ත ආදී සංඥා අභි සීල අභි සිත අභි සංඥා කියලා මොනවා සිතා මේ තුන් සංග්‍රහයේ තිබෙනවා. ඉතින් ඔන්න බුද්ධ ශාසනය කියන්නේ දැන් ඔය පුතුන්. මේ බුද්ධ ශාසනයේ වීර්ය කරන්නේ මාය මාර්ගේනාව නිති කරන්නේ වීර්ය කරන්නේ. වීර්ය කරන්නේ. ආරම්භ වීර්ය දැන් වැඩක්. මේ වැඩක් ආරම්භ කරන්න නිර්ලෝණ කරනවා නිර්ලෝණ වැඩක් ආරම්භ කරනවා ඒක මුලයි ඒකට ආනන්ද ධාතු කියලා කියනවා මේ වැඩි පටන් අරගෙන පිටක් දිර යනකොට දැන් කම්මැලි තමක් කියනවා ඒ කියනකොට ඒක ආදීන කල්පනා කරලා ඒ කම්මැලි තම කුෂිතකම් නීතියේ නීතියේ ඊළඟට තියෙන පද නීතියක් උනස් කරගෙන යනකොට ආය සමහර විට ප්‍රතිපත්තන් ආදී ඇතිවෙන්න පුළුවන්. එතකොට කරන්නේ මොකද? කරාත්‍රම වීර්ය. ආය නවතින්නේ නැහැ. මගේ අදහස් සඵල වෙන තුරු මම මගේ ජීවිතේ වියත් මම මේ ගමන නවතින්නේ නැහැ කියලා යන වීර්යය. ඒකේ පාට මහා දුක් කියන්නේ මාර මාරය මාරයගේ සේනාවක් නිසා. මේ මාර සේනාව විනාශ නොකර ඉන්දසාතනින් ඉගන්වන ඒ ඉතින් කාරණ ප්‍රයෝජනේ ලබන්න කවදාවත් සිහින දෙන්නට බෑ. මේ මාර සේනාව කියලා හිතෙන කියේ මාරස්ත මාරසේනා සිසිලසේනා මාරසේනාලය කියන තැන සෙලස්සම සෙලස්සේනාවයි. සෙලස්සු. මෙතන මේ සෙලස්සේ පුකාරණ සාකාරණයක් තියෙනවා. එන්කද මේ මාරෝ පස්නේ කියන අපේ බණ පොත්වල. ඒ මාරෝ පස්නේ නම් දේව පුත්‍ර මාරයා, අභිසංස්කාර මාරයා, මෘත්‍ය මාරයා, ස්කන්ධ මාරයා, ක්ලේශ මාරයා කියලා. මේ මාර්ය පස්මනාගෙන අපට කියන්නේ විපස්. දේව පුත්‍ර මාර්ය කියන්නේ ප්‍රාණ දෙවි දේව පුත්‍රේ වසවත්ති දිව්‍ය පුත්‍ර. යාදි සීනාව බොහෝ විශාල. යම් තරම් පව් කරන අයත් අපරාධ කරන අයත් ඒ සේරම මාර්ගීය පුත්‍රයාගේ සේනාව සංස්කාර මාර්ගය කියන්නේ කුසල කුසල කර්ම. කුසල කුසල කර්ම. ඒෙන් මොනවද? නැවත නැවත උපදීන උපදීන මරණය එළද දුක් ආදී මේ කරදරයි. මොකක්ද? ඒ නිසා ඒවත් මාර සේනාව ඒ ඒවත් මාර ඒ අභිසංස්කාර කියන්නේ ඒ කර්මත් මාර මාරු. ඒ මාරයේ අධිසේනාව ඉන්නවා. අනිත් එක මුත්‍ය මාර්ගය. මුත්‍ය මාර්ගය කියන්නේ මරණයයි. ආයි මොකක්වත් නැහැ කෙනෙක් නෙමෙයි මේ කෙනෙක් ඉපදුණා මැරෙනවා. ඒක. ඒ මුත්‍ය මාර්ගයේ සේනාවේ ඉන්නවා. ඒ මුත්‍ය මාර්ගයේ සේනාව නම් මේ ලෙඩ රෝග මේ විපස්සී දැන් බලන්න පාරකට ගහලා පාරකට මේ කොළඹ නගරේ වගේ ඒවා කොයි නගරයක වේවා මහා පාරකට ගහලා මේ කියන්නේ විතර එනතුරු කොයිතරම් පරිශ්‍රමකින් ක්‍රියා කරන්න ඕනද? අනතුරු වීමට මොනතරම් දේවල් තියෙනවද? ඒ ශේරම අනතුරු ආරය අවසේනාවක්. ශේරම අතානුවක් රෝග ආදී ශේරම ලෙඩ රෝග මේ මුක්ති මාර්ය ආදී ශේනාව. අන්තිමාරය ස්කන්ධ මාර්ය. ස්කන්ධ මාර්ය කියන්නේ පංචස්කන්ධය. ඒ ශරීරමයි. ශරීරම අපට මාර්යයි. මේ ශරීරය මොන තරම් කරදරයකටද මේක පරිහරණය කරන්න මොන විදිහේ කටයුතු කළ යුතුද ඒවා මේ විදිහට ඉස්තර කරන්න පුළුවන් එතකොට ඒ මායාවේ ක්ෂේනාව ඉන්නවා අනිකත් කෙනෙක් ක්ලේශනාව කෙනෙක් ඉතේ අපේ හිතේ ඇතිවෙන අපේ හිත කරන මොයේ සිදුවේ නරක විදිහේ රටයි කෙනෙක් කියලා ඒ ක්ලේශ මායාවේ un නාමයේ සේනාව. හැබැයි මෙතන මේ ක්ලේශ මාර්ගය ගැන කියනකොට ක්ලේශ මාර්ගය ප්‍රධාන වශයෙන් රාගය කියලා දැන් මොකද රාගයට මාර්ගය කියලා නමක් තියෙනවා. එතකොට රාගය කියන්නේ ලෝභය කියන්නේ සංහාය කියන්නේ එක එක තැන්වලදී ඔය තෘෂ්ණාවමයි. ඒ නිසා දැන් සියලු දුකට මුල් වෙන්නා වූ සංහාව මෙතන මාය හැටියට ප්‍රධාන මාර්ගය. අනිත් සියලුම කෙලෙස් ඒ ඒ ඒ ඒ මායයට යටත් මාය පුරුෂ හැටියට ගණන් ගන්න පුළුවන් කොහොමද වුණත් යන්තරම් හිත පිළිබු කරන රාග, දේශ, මෝහ, ලෝභ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදී මරණ කීර්තියද්ද ශේරම මාර්ග ශ්‍රේණාවයි. අන්න මේ ධාතාවෙන් කියුනේ ඒ කෙලස් නැති කරන්න කියන අදහසයි. මාර ශේනාව විනාශ කරව. කෙලස් නැති කරව. ඒ මොකද බුද්ධ ශාසනයේ උගන්වන අදහස බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් උගන්වන්නේ කෙලස් නැති කරලා ශාන්ත වූ නිවන් සම්පත් ලබා ගන්න ක්‍රමය. ඒ නිසා ඒ මානසේනාව කියන්නේ කෙලස් සේනාවයි. කෙලස් සේනාවයි. ඊළඟට යෝ ඉමස්මින් ධම්මයිනේ අප්පමස්සෝ දිස්සති පහය ජාති සංකාරං දුක්ඛසංතං කරිස්සති අන්න ඉස්සෙල්ල බොහොම පදින අවවාදයක් කරලා දැන් බොහොම සීසරේ ඊළඟට පෙන්නනවා යම් කෙනෙක් මේ ශාසනයේ අප්‍රමාදෝ වාසය කරනා නම් ඒ ඇත්තා ජාති සංසාරය දුරු කරලා දුක් කෙලවර කරනාය අන්න ඒ කියන්නේ ඒ ධර්මයේ කියන සාසනය තමයි යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ධර්ම විනය දෙකේ අප්‍රමාද නැතුව වාසය කරනවා නම් ප්‍රමාද නොවි වාසය කරනවා නම් එයාට තමයි පුළුවන් මේ සංසාරේ ජාති සංසාරේ. ජාති සංසාරේ කියන්නේ උපදී උපදී විවිධයකට නැරි නැරි උපදී උපදී විවිධයකට යන මේ ගමන. ඔතින්ම කියනවා සංසාර. ඒ සංසාරේ මෙල විවිධයකට ගමන් කිරීම මහ දුක. ඒක කවුරුත් බෞද්ධ කෙනෙකුට මුම දන්නවා. අහලා තියෙනවා. දැන් අනේක ජාති සංසාරයන් සංඝාරිස්සන් අනිවිසන් කියලා එනිදී බුදුත් ගමන් දැන් එනේ මොකද? ඒ කාරණේ මම මෙච්චර කාලයක් මේ මේ සංයෝගනේ දහස් වෙනා යාති සංසාරයේ ඇවිද්දා මේ මේ හදන මදුව කවුද කියලා හොයන්නේ. එතන මේ හදන මදුවේ තියෙන තණ්හාවම. ඉතින් මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ අප්‍රමාදය අතන තිබ දීර්ය. දීර්ය. ඒ දීර්ය බොහෝ තද වීර්යයක් වෙන්න ඕන බොහෝ පසුබට නොවන වීර්යයක් තියෙන්න ඕන මේ නිවන් බලාපොරොත්තු ප්‍රතිපත්ති පුරන අස්තන්ට. ඒ වගේම අප්‍රමාදී තියෙන්න ඕන. මේ විදිහට ක්‍රියාකලොත් තමයි දුක් කෙලවර කරන්න පුළුවන් මේ සංසාර දුක නිදහස් වෙන්න පුළුවන්. ඒකයි කොටාවාච. දැන් මෙතන මේ වීර්යය තවත් මේ මානසික නවගෙන මම කියනකොට මේ සූත්‍ර නිපාතයේ ප්‍රධාන සූත්‍රය එකක් තියෙනවා ඒක කියනවා මේ මාරසේනා 10ක් දස මාරසේනාව ඒ මාරසේනාව ඒ වසවර්ති මාරයාගෙන සේනා 10ක් සිටිතේ කියනවා ඒකත් බලනකොට මේ අනිත්‍යයත් එක්ක තේරම එකට සංයෝග වෙලා එනවා ඒ මොකද ඒ කාරණාවේ පටන් ආශේනා ඒ මාරයටම කතා කරලා යසවත් මාරයටම කතා කරලා බුදුහාමුදුරුවෝ වදාළේ මාරේ මේ පළමුවෙන් කියනාව කාමයේ කියලා. කාම කාම කාම කාම કૃષ્ණාව කාම કૃષ્ණාව. ඉතින් ඒ ඒ කාම કૃષ્ණාව පළමුවෙන් මාර කියනාව. ඉතින් කාම કૃષ્ණාව දුක්දකල යම් කෙනෙක් මේ මුදින සදා භාවනාවට පටන් ගන්නවා. භාවනාවට පටන් අරගෙන යනකොට ඒ ගැන නෑනීම අනතියක් තියෙනවා. ඒක ගැන ආසා ඕනකම නැති වෙනවා. ඒකත් මාර්ගේනාව. ඊයදීම සමහර විට බඩගින්න පුපාසාවය තියෙනවා. භාවනාවට දැස්සයික. ඒ ප්‍රතිපත්ති පුරණයි. ඒකත් මාර්ගේනාව. ඊළඟට මේ බඩගින්න විපාසාව නැති වෙන ආහාර පාන ඇති වෙනකොට ආහාර පාන දැනුන්න ඒ පාර ආසාවක් ඇති වෙනවා ඒකත් මාර්ගයෙන් ආවා ඒ වගේම දැන් සමහර දෙනා කන්නම වන වන මහා කලාවල් ආදී කියලා භාවනා දිනනවා එතකොට ඇති වෙනවා හිතේ කයේ දෙකේ අලසකමන සීනිද්ද ඒකත් මාර්ගයෙන් ආවා ජීවිතේ ප්‍රවාහයෙන් සිටිනකොට මහා භයක් ඇති වෙන්න පුළුවන් යම් යම් වෙලාවල. ඒ භයත්, එබඳු භයත් මාර සේනාව. සමහර විට උදත් මහන්සිය ඇති භාවනාදී ප්‍රතිපත්ති පුරාගෙන යන මේකෙන් ඇති පළක් වෙනාද? මේ යාම සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒක විචිකිච්ඡාව. ඒකත් මාර සේනාව. ඉතින් මේ ප්‍රතිපත්ති පුරාගෙන යනකොට සමහර දෙනාට මේ මායාවේ උගුල් වලට අහු වෙනවා. අහු වෙන්නේ කොහොමද? මේ එයා තමන් කල්පනා කරනවා මම දැන් බොහොම උසස් කෙනෙක්. බොහොම හොඳ ප්‍රතිපත්ති පුරන කෙනෙක්. මම භාවනා කරන කෙනෙක්. මම සිල් රැකෙන කෙනෙක්. මේ ආදී වශයෙන් කල්පනා කරලා අනුන්ගේ ಗುಣ මකන ගැතිය තියෙනවා. ගුණයක් සංගේ ಗುಣ මකනවා. ಗುಣ විනාශ කරලා කතා කරනවා. ඒ වගේම මොන පද ගැටියක් තියෙන නිසි. ඒ දෙකම මාන සේනාව. ඒ වගේම ඒ විදිය ප්‍රතිපත්ති කරගෙන යනකොට අනිත්‍යයට බයිබලයේ ලාභ ලැබෙන්නේ සත්‍යීති ලැබෙන්නේ සත්කාර ලැබෙන්නේ පටන් ගන්න එක ස්වභාවය. එක කුත්තර ඒ එතන නෙවෙයි මේ මනදවා තමන් තමන්ගේ යම් යම් වස්තු ආදී ලබන්නත් කල්පනාවක් ඇති වෙන යසස් මේ විදිහේ ලාභ සත්කාරකේ උපදගන්න සත්කාර එතකොට මේ වරදවා වැරදි විදිහට මුක්ඛාදීන් ලබාපු යසස් මේවා මාර්ගේනාවයි දහයින් මාර්ගේනාව නම් අත්ත්‍යන්තම පරවම්බනේ එනම් මම උසස් අහ අනුන් පහත් කියලා පහත් කියලා කල්පනා කිරීම ඒ විදිහට කතාබස් කිරීම ක්‍රියා කිරීම මේ 10 වශවස්ති මාරය තමයි බුදුහාමුදුරේ දේශනා කළේ මෙන්න උඹේ සේනා 10 දස මාර සේනාව ඉතින් ඔය කොයි මාර සේනාවට විනාශ වෙලා යනවා මේ කියපු විදිහට වීර්ය කරන අප්‍රමාදව ක්‍රියා කරන ඇත්තන්ට දැන් ඊළඟට කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දැන් මේ අප්‍රමාදී කියලා සිල්ලම්කත් දේශනා කළේ මොකද්ද කියලා. අප්‍රමාදේ ගැන මේ කුලියේ බණ අහන්න ලැබෙනවා මේ වන් බුදුන් ඒක අහන්න ලැබිලා කියනවා පිටත් කාටත් පොතපතේ ධම්මපදේ ආදී දෙවියන් කියනවා ඒ නිසා මේ ගැන ලොකු ඉස්තරයක් දෙමනා නැති වුණත් ඔතින් කියනවා නම් අප්‍රමාද පදයට ඇතුළත් නොවන කිසිම කුසලයක් නැහැ. කිසිම ප්‍රතිපත්තියක් නැහැ. සේරම අප්‍රමාද කියන අතනට ඇතුළත් එතාගේ පාසතහනක ඇරිදින සියලුම සත්‍යයන්ගේ පාසකහන් ඇතුළත් වෙනවා වගේ අන් මේ අප්‍රමාද පදයට සියලුම කුසල ධර්ම ඇතුළත් වෙනවා. ඒකේති කුසල ධම්මා සබ්බේති අප්‍රමාද මූලක අප්‍රමාද සමෝතරණ අප්‍රමාදේ තේසං අග්ගමක්ඛාය ඒ විකට භාවතුරු දේශනා ඉතින් මේ අප්‍රමාදය කියන්නේ කියන්නේ සිවි නොනින් ක්‍රියා කිරීමයි සිවිය මුලාදීම ප්‍රමාදයයි සිවි මුලා නොවි ක්‍රියා කිරීම අප්‍රමාදයයි සිහිය තියනවා නම් එතන නුවණ එක තියෙන නිසා සිහිනුවණින් ක්‍රියා කිරීම අප්‍රමාදයයි. මේ අප්‍රමාදය භාවනාවක් වශයෙන් වැඩි යුතුයි. අප්‍රමාද භාවනාවක්. භාවනාවක්. අප්‍රමාද භාවනාව කියලා භාවනාවක් කියනවා. මේ කියනම සමහර දෙනාට මේ තමසත්පලිස් කර්මස්ථාන භාවනාවයි විදර්ශනා භාවනාවයි තවත් මොනවද අප්‍රමාද භාවනාවක් කියලා. न अपमाद भावना नाम विषम भावना अस्ति यानि काचि पुण्यक्रिया कुशलक्रिया सब्बा सा अपमाद भावनात्ते वेदितव्यम् विशेषतोपन विवत्तोपनिश्रयं शरणगमनम् कायिकञ्चेव चेतसिकञ्च संवरन्त उपादाय सब्बा तीरभावना सब्बा समाधिभावना सब्बा पन्याभावना भावना සබ්බා කුසල භාවනා අනාජ්‍ය භාවනා අප්‍රමාද භාවනා පිළිස්සම්බ අන්න අප්‍රමාද භාවනාවේ කියලා ඔය අනිත් භාවනාවද එනා භාවනාවක් නෙවෙයි යන්තරම් කී ක්‍රියා ක්‍රියා කියනවාද කුසල ක්‍රියා කියනවාද සේර අප්‍රමාද භාවනාව මේ භාවනාව කියන්නේ දෙවිමයි අප්‍රමාදේ දෙවිමයි නිවන් බලාපොරොත්තු සරණ බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් බුද්ධං සරණ යමි, ධම්ම සරණ යමි, සංඝ සරණ යමි කියලා සරණ යාමේ පතන. කායේ සිටේ සංවරය. ඇතුව ඇතුළත් සියලුම සීල භාවනා, සියලුම සමාධි භාවනා, සියලුම ප්‍රඥා භාවනා, සියලුම කුසල භාවනා, වැරදි නැති සියලුම භාවනා අප්‍රමාද භාවනා. ඔමයි බුදුජානන් වහන්සේ දේශනා කළ තියෙනවා. එතකොට අප්‍රමාදෝ වාසය කරන තැනත්තා අරල්වියට මහා වීර්ය යුක්තව එතන ඉතින් සේරම යමනායේ කවුල වෙනවා දැන් ඔතන වීර්යය පිට වීර්යම නෙමෙයි ඒ වීර්යයක් තියෙනවා ඒ වැරදි පැත්තකුත් දැන් වීණාවක තත් ඉතාම පදවින නියම නිරි අඬෙන්නේ නැහැ ඉතාම නියම ඒකේ නිවිලි නාදය එන්නේ ඒක ප්‍රමාණයට තියෙන්න ඕන. අන්න ඒ වගේ වීර්ය පරාක්‍රම වීර්ය කියන එක බොහොම තදබල වීර්යයක්. ඒ වුණත් මේවා සමාන වෙන්න ඕන මේ ඉන්ද්‍රිය සම සම සමත්වයෙන් පවතින්න ඕන. මේ විදිහෙන් ක්‍රියා කරනකොට අන්න ඒ ඇත්තට පුළුවන් සියලුම මාන සේනාව අර ඇත්තට බට වලින් හදාපු තලක් සුණු සුණු කරලා දාන්න වගේ එයන් දවසකදී ඒ සියලු මාර සේනාව විනාශ කිරීමට අප්‍රමාද වීර්යයෙන් ක්‍රියා කරන ඒ තනස්සාට සියලු සතර දුකින් නිදහස් වෙන්න පුළුවන්. මේ වාතා දෙක මේ දැන් කියපු අරුණවති සූත්‍රයේ මේ දැන් යාපුගේ වාතා දෙක කොයිතරම් නුවන් දක්න අයට උපකාර වුණාද කියන එක තේරුම්ගන්න පුළුවන් වේනංකා දීපයේ ඉස්සර ඉඳලා කියනවා මේ ඔය රුණු රටේ ගාමින්දවාල විහාර කියන පන්සල ඒ පන්සල පුත්තුව හිතපු වැඩි ඒ වැද්දා බොහොම සතුන් නැරුවා ඒ උගුල් ආදී අතවලා සතුන් මරණ සතුන් මරණ කන්න බොහොම පව් කළා දවසක් ඉදිරින් පිටලලා ගිහිල්ලා මුක් මරාගෙන ඒ කෙලෙදිම මුවා පුච්චගෙන කාලා වතුර පිබහයි ඒ දානින්ද වාල කියන විහාරයට මණ්ඩලයට ගියා ගිහිල්ලා මේ වතුර පිබහයි වතුර ටිකක් දුන්නා බැලුකොට මෙයාට වතුර කොහෙවත් නැහැ මනින්ද පටන් ගත්තා මුස්තර මේ ලොකු මණ්ඩලයක් වෙලා පිපාසයෙන් සිබහෙන් ආපු නියකට වතුර බොන්න වතුර ටිකක්වත් නැහැ කිව්ක බනින්න පටන් ගත්තා. එතකොට මේ පන්තිලේ තිබු සූර පින්ඩ පාතික ශිෂ්‍ය කියන ආනන්දගේ ඒ දුන්නා බයවම වතුර කන 10ක් තියෙන පුරවල. මේ තියෙන වතුර මොනක් මේ මිනිස්යාට පෙනෙන්නේ නැහැ. පස්සේ ආනන්දගේ වතුර කල අරගෙන වක්කලාටට බොන්නේ වතුර කලබලි 10ක්වත් කළා මේ මිනිහට වතුර තිබාදී නෑ මේ ආන්දරේ කල්පනා කළා ජීවමාන ප්‍රේතය උපාසකේ ඔබ බොහෝම ලොකු සංකාරේ සංකල්ප තියෙනවා මෙච්චර වතුර ඔබට දීලත් දීලත් නෑ නේද උපාසකේ අරුම එයා බොහෝම බය වුණා බය වෙලා මහණෙනින්ද හිතුණා සුතිර දිවර ගින් සේරමාරේ අල්ලගෙන ගිහින් පස්සෙ වෙන නිදහස් කළා උගුල් ආදී ගලවලා දැම්මා එයිදී මේ දානින්ද වාල කියන විහාරේ රෝම රැකේ පානුන මේ ආන්දරේ මිලක් කතිස්ස ආන්දරු මිලක් කතිස්ස කොහොම හොඳ වතාවක් කරමින් ඉඳලා මේ ආන්දරු භාවනා කරනවා භාවනා කරනවා භාවනා කරන වතාවක් කරනවා සමාධි දවස්වල සුතුම්පා විහාරේ ඒ ඒක වතාවක් කරනවා කතරගම විහාරය වතාවක් කරනවා විස්සමාන වතාවක් කරනවා ගාමින්දවාල විහාර වතාවක් කරනවා එක දවසක් මේ මාර්ගයෙන් භාවනා කරන්න ඉගෙනගෙන විදර්ශනා භාවනා යෙදුණා. භාවනා කරනකොට ඔන්න මේ හඳුනන්ට අන්නෙකම තියෙන එතකොට මොකද කරන්නේ පිළිවිදි දිස්සක් එමල ඔය තියාගෙන වතුර වතුරේ පාටියාගෙන භාවනා කරනවා. එක දවසක් මේ පොඩි සාමණේර නම කටපාඩම් පාන්දර කටපාඩම් කියන වුණා ඒ ළඟ මේ පර්වතේ පාවුල මේ වෙනක. ඒ මේ ගාතහද එතකොට මේ මේකේ මහා ලොකු පිළිවීමක් ඇති වුණා මේ විරක්ක සිතාන්තුගා. ඔබ නේනවා ඒ අනුව ක්‍රියා කිරීමෙන් ඒ හාමුදුරු පස්සේ පිළිසිඳියා මොන් සංසාරත් බලෙන් සහත් බව ලබාගත්. බලන්න මේ වැද්ද. වැද්ද විරක්ක කියන්නේ වැද්ද. ඉතින් මේ විදිහේ අප්‍රමාණ වූ සත්‍යයන්ට මේ දක්වා මේ අරුණවති ශූත්‍රය මහත් උපකාරයක් ලැබුණා. ඒ නිසා හැමදෙනාම අපි හැමදෙනාම කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ සිතේ බුදුරජාණන් වහන්සේත් මේක දේශනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ පුසම් පුරපසෝ සත්‍යසක මේක දේශනා කළා. අභිභූහාම්බුරෝ ඒ සිතේ බුදුහාම්බුරන්ගේ නියමේ පරිද්දෙන් දහසක් ලෝක ධාතු වලට ඇහෙන්න සක්වලල් වලට ඇහෙන්න දේශනා කළා මේ උතුම් ධර්මය අප හැම දිනකටම ප්‍රයෝජනයි ඉතින් බුද්ධ ශාසනය ගැන දැන් කල්පනා කරනවා නම් බුද්ධ ශාසනය තව අපේ ලංකාවේ දැන් බුද්ධ ශාසනය කියනවා මේ බුද්ධ ශාසනය ජීවින්නේ නැති පිරියේ නැති විනාශේ නැති බුදුහාඳුරේ කියලා කියනවා ඒ වගේ අනුත්තර නිකාය ආදී පොත්වල කියනවා ඒව කල්පනා කරලා කවුරුත් මේ ශාසනය විනාශ කරනවා නම් අපිමයි අපිමයි ශාසනය දිනු කරනවා නම් අපිමයි ඒ නිසා අපි අපේ මේ බුද්ධ ශාසනය යන අදපාඩු තියනවා නම් ඒවා සම්පූර්ණ කරලා ඒ අදපාඩු නැති කරලා දැන් ඒ මොන අරගෙන ඒ මාර්ගයේ නාම නැති කිරීමෙන් සංසාර දුකින් නිදහස් වෙන යන අදහස අද මේ හැමතිස්සම විශ්වාස අධිෂ්ඨාන කරගත්තා ස්ථාවතාච අම්මේහි භංග සම්පුඤ්ඤ සම්පදං රොද්දී දීවානෝදං සූපද්දී භූතානෝදං සූ ශබ්දේ සත්තානෝදං සූ සබ්බ සම්පත්ති සිද්ධියා ධනශීලේ ලබන්නද කුසලාන් සංසයන් හේතු කොටගෙන නමදනා හතම අමාමහ නිවන් සම්පත් ලැබේවායි සමාදායේතු ධර්මානුශාසනා පවතු දේශකයන්න් වහන්සේ කොංගල විජය මංගලාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රයිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීස්වරාචාර්ය රාජකීය පඬිතු පූජ්‍යපාද මකුල දූවේ සිරි පියරතන නායක ස්වාමින්වයන් වහන්සේ එක්දහස් නවසිය හැත්තාට වර්ෂයේ පොසොන් පුර පසළොස්වක පොහෝ දින පවත්වන ලද එම ධර්මානුශාසනාව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ පුණ්‍යෝත්සවයේ නිමිති කරගෙන උන්වහන්සේට උපහාර පිණිස ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න.